විඥාන පච්චයා නාම රූපං තත්ත කතමං විඥාන පච්චයා නාම රූපං අත්ථි නාමං අත්ථි රූපං තත්ත කතමං නාමං වේදනක්ඛන්தோ සංඥාකන්தோ සංඛාරකන්தோ ඉදං උච්චති නාමං තත්ත කතමං රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති විඥාන පච්චයා නාම රූපං යන විභංග පාඨයෙන් වේදනාස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය යන මේ ස්කන්ධ තුන නාමයයයිද සතර මහා භූතයන් හා ඒවා නිසා පවත්නා රූපද යන මෙය රූපයයයිද මේ නාමය හා රූපය විඥානුව විඥානීය හේතුවෙන් හටගන්නා නාම රූපයයයිද දැක්වින එක් සත්වයකට නාමකායය රූපකායයයි කයවල් දෙකක් ඇත. සත්වයා අයත් චිත්ත චෛතසික පරම්පරාවට නාමකායයයි කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූපකායයයි කියනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාවට නාමයයයි කියනුයේ ශරීරයේසේ ඇසින් බලා හෝ අතින් අල්ලා හෝ දතහැක්කක් නොව නම අසා නමට අනුවම දත යුතු බැවිනි. නාමය ස්කන්ධය වශයෙන් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධයයි හතරක් වෙයි. විඥාන ස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ තුන විඥානයේ නිසා හටගන්නා නාමයයි. රූපය භූත රූපය උපාදාය රූපේයයි දෙවදෑරුම් වේ. පඨවි ආපෝ තේජෝ වායෝ යන ප්‍රධාන රූප හතර භූත රූප නම් වේ. ඒ රූප හතර නිසා පවත්නා වූ වර්ණ ගන්ධ රස ආදී අප්‍රදාන රූප සූවිස උපාදාය රූප නම් වෙයි රූප සියල්ලම 820කි රූපකය පාලනය කරනු ලබන්නේ නාමකයිනි නාමකය නැති වූහොත් රූපකයෙන් වැඩක් නැත එය වලලා දැමිය යුත්තක් වෙයි එසේ බැවින් දෙකයින් නාමකය ප්‍රදාන වෙයි. නාමකයට අයත් ස්කන්ධ අතුරෙන්ද විඥාන ස්කන්ධය ප්‍රදාන වෙයි. වේදනා ආදී චෛතසික ස්කන්ධ තුන විඥානය ස්කන්ධය නිසා පවත්නා බැවින් අප්‍රදානය අඳුරු තැනක පහනක් දැල් වූ කලෙහි ගින්න පහළවනු සමගම ගින්න නිසා අවට උණුසුමක් හා ආලෝකයක්ද පහළවන්නාක් මෙන් අතීත කර්ම හේතුවෙන් විඥාන සංඛ්‍යාත ප්‍රධාන ධර්මය පහළවන කලෙහි එහා බැඳී චෛතසික සංඛ්‍යාත නාමයෝද පහළ වෙති. ඒ නාමයන් නිසා විඥාණය විසිතුරු වෙයි. අරූප ලෝකයේ හැර අන්තන්වල ඒ ඒ භවයට අනුරූප වන පරිදි විඥානයාගේ පිහිටීමට හා පැවැත්මටද වර්ධනයටද උපකාර වන රූපයෝද ඒ විඥානය නිසා පහළ වෙති. චක්කු විඥාන ආදීන්ගේ වශයෙන් සවදාරම් වූ විඥානය පහළ වී පරම්පරා වශයෙන් වැඩෙන කලෙහි දසක් වැඩන කල්හි එයට අනුව පෙර නොතිබූ බොහෝ අතුරුකිලි කොළ මල් අලුතෙන් ඇතිවන්නාක් මෙන් සිතට අනුව එය හා බැඳී බොහෝ චෛතසික ධර්මයෝ පහළ වෙති. යම් කිසි වස්තුවක් හෝ පුද්ගලයෙකුගේ දැකීම චක්කු විඤ්ඤාණය ඉපදීමය. දක්නා ලද්ද සුන්දර දෙයක් නම් දුටු තනත්තාහට එයින් ආස්වාදයක් ඇතිවේ. සතුටක්ද ඇතිවෙයි. එයම හෝ එබඳු අනෙකක් ලබා ගැනීමේ ආශාව ඇතිවෙයි. නැවත නැවත දැකීමේ ආශාව ඇතිවෙයි. සමහර විට එය අනුන් අයිති දෙයක් වී නම් තමාට අයිති කර ගැනීමේ ආශාව ඇතිවෙයි. එය අනුන්ට අයිතිව තිබීම නොයිවසිය හැකි ස්වභාවයක් හෝ ඇති වෙයි. එනම් ඊර්ෂ්‍යාවය. එය තමාගේ දෙයක් නම් අනුන්ට අයිතිවීමට හෝ අනුන් ප්‍රයෝජනය ලබනවාට හෝ නොකමැති බවක් ඇති වෙයි. එය මාත්සාරියයයි. සමහර විට ඒ දක්නාලද්ද නිසා තමා උසස් කොට ගැනීමක්ද ඇති වෙයි. සමහර විට එය කරන කොටගෙන අනුන් පහත් කොට හෝ සම කොට ගැනුමක්ද ඇති වෙයි. සමහර විට මුලාවක්ද ඇති වෙයි. සමහර විට එබඳු දෑ ලැබීමට ක්‍රියා කිරීම පිළිබඳ වූද ලැබූ දෑ ආරක්ෂා කිරීම පිළිබඳ වූද වීරයක් ඇති වෙයි. සමහර විට දක්නා ලද වස්තුවේ తත්වය දක්නා ඥානය ඇති වෙයි. දක්නා ලද්ද නොමනා දෙයක් වී නම් එය පිළිබඳව නොසතුටක් ඇති වෙයි. සමහර විට පිළිකුලක් හෝ බියක් ඇති වෙයි. සත්වයන් පුද්ගලයන් දක්නා කලෙහි දක්නාලද තැනැත්තා ප්‍රියංකර වූ පුද්ගලයෙකු වී නම් එකල්හි සතුට ඇති වෙයි. ආදරයක්ද ඇති වෙයි. සමහර විට රාගය ඇති වෙයි. සමහර විට ශ්‍රද්ධාවද, කරුණාවද, මෛත්‍රියද, ප්‍රඥාවද, වීරියද ඇති වෙයි. දක්නාලද තැනැත්තා සතුරෙකු වී නම් ක්‍රෝධය හෝ බිය හෝ ඇති වෙයි. අශෝභන පුද්ගලයෙකු වී නම් පිළිකුලක් ඇති වෙයි. මෙසේ චක්කු විඥාණය ඇති වූ කලෙහි එය නිසා බොහෝ චෛතසික ධර්මයෝ උපදිති. සෝත විඥාන ආදී පහ නිසාද බොහෝ චෛතසික ධර්මයන් උපදිනා හැටි කියන ලද්දට අනුව සලකා ගත යුතුය. මේ විඥානය නිසා নানা ප්‍රකාර නාමයන් උපදිනා ආකාරයයි. විඥානය නිසා රූපයන් උපදිනා ආකාරය මෙසේ පරිදි දත යුතුය. අණ්ඩජ ජලාභූජ සංසේදජ ඕපපාතිකයයි සත්ව જાති හතරකි. පක්ෂි සර්ප මත්ස්‍ය ආදී විජුවටින් උපදිනා සත්වයෝ අණ්ඩජ සත්වයෝය. මෞකුස වෑදෑ මසයයි කියන සම් කොපුවෙහි උපදිනා මනුෂ්‍ය ගව මහීෂාදී සත්වයෝ ජලාභූජ සත්වයෝය කුණු මස් කුණු මාළු ආදී ඇතම් ද්‍රව්‍යයන්හි උපදිනා සත්වයෝ සංසේදජ සත්වයෝය කැටපත් ආදීෙහි පහළවන ඡායාවන් මෙන් සර්වාංග ප්‍රත්‍යාංග පරිපූර්ණත්වයෙන් පහළවීම වශයෙන් උපදිනා සත්වයෝ ඕපපාතිකයෝය නරකයේහිද නිජ්ජාම තන්හික නම් වූ പ്രേත යෝනියෙහිද දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලද උපදින්නෝ ඕපපාතික වශයෙන්ම උපදිති රූපයන්ගේ පහළවීම වනුයේ ඒ ඒ සත්ව යෝනිවල නොඑක් ආකාරයෙනි රූපයන් උපදිනුයේද සමූහ වශයෙනි සමූහයකට සම්බන්ධ නොවි තනිව රූපයකට නොයිපදිය හැකිය එක්ව උපදින රූප සමූහයන්ට රූප කලාපයයි කියනු ලැබේ පඨවි රූපය ආපෝ රූපය තේජෝ රූපය වායෝ රූපය වර්ණ රූපය ගන්ධ රූපය රස රූපය ඕජා රූපය යන මේ අට එකිනෙක ගැටී සම්බන්ධ වී එක් පිණ්ඩයක් වී උපදී ඒ පිණ්ඩයට සුද්ධාෂ්ටක කලාපයයි කියනු ලැබේ. ඒ රූප අට සියලුම කලාපයන්හි ඇත්තේය. ඒ අටට ජීවිත රූප, චක්ඛු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, જીවහා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප ආදීන්ගෙන් ඇතම් රූප එක්වීමෙන් රූප 9 10 11 12 13 බැගින් නැත්තා වූ කලාපයෝද වෙති. තෙලසකට අධික රූප ඇති කලාපද නොලැබේ. රූප කලාපය ලෝකයේ ඇති ඊ타ම කුඩා දේය. එයට වඩා කුඩා දෙයක් නැත. ලෝකයා විසින් ඊ타ම කුඩා දේ හැටියට සලකන පරමාණුව රූප කලාපයට වඩා බොහෝ මහත් දෙයකි. පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත. සත්ව ශරීරය හටගන්නේ මේ රූප කලාප වලිනි. කර්මය, චිත්තය, ඍතුවය, ආහාරයයි රූප හට ගැනීමට හේතු හතරකි. සත්ව సంతානෙන් පිටත ඇත්තේ ඍතුවෙන් හටගන්නා රූප පමණකි. ඍතුව නම් ශීත උෂ්ණ දෙකය. සත්ව సంతානෙහි වනාහි කර්ම ආදී හේතු හතරෙන්ම හටගන්නා රූප ඇත්තේය. රූප කර්මාදී හේතුන්ගෙන් හටගන්න වුන් වුවද අතීත කර්ම හේතුවෙන් භවයේහි ප්‍රතිසන්දි විඥාණය පහළ නොවහොත් ඒවා නොහට ගන්නා බැවින් විඥාණය හේතු හතරින්ම හට ගන්නා රූපයන්ට විශේෂ හේතුවකි විඥාන පච්චයා නාම රූපං යයි වදාලේ එහෙයිනි විපාක විඥාන හේතුවෙන් අරූප භවෙහි නාමය පමණක් හටගනී අසඤ්ඤ භවෙහි විපාක විඥානයක්ද නැත එහි අතීත කර්ම විඥානයේ හේතු කොට රූප පමණක් ඇති වෙයි ඉතිරි භවවල විඥාන හේතුවෙන් නාම රූප දෙකම ඇති වෙයි විඥාන පත්‍යා නාම රූපං යනු සර්ව සංග්‍රාහික දේශනයකි. එහි අර්ථය කියන ලද පරිදි තුන් ආකාරයෙන්ම ගත යුතුය. අතීත කර්ම හේතුවෙන් හටගන්නා වූ ප්‍රතිසන්දි විඥානය සමගම අණ්ඩජ ජලාභූජ යෝනි දෙකට අයත් සත්වයන්ට කාය දසකය භාව දසකය වස්තු දසකයේ යන රූප කලාප තුන පහළ වෙයි. එයිනිදු සමහර සත්වයකට භාව දශකය පහළ නොවේයි. භාව දශකය පහළ නොවූ නපුංසකයෝය. ඔවුන්ගේ ඉපදීම සිදුවන්නේ කලාතුරකිනි. රූප කලාප දෙකකින් හෝ තුනකින් හෝ යුක්ත වූ විඥානයේ සහිත වූ ඒ රූප පිණ්ඩයට කලල රූපය යයි කියනු ලැබේ. කලල රූපේහි රූප කලාප දෙකක් හෝ තුනක් යයි කියනුයේ ಜಾති වශයෙනි. එක් එක් ಜಾතියකට අයිති කලාප බොහෝ ගණනක් එහි ඇත්තේය. මදක් මෝරණ කලෙහි එයට චිත්තජ ඍතුජ කලාපයෝද එක් වෙති. කලල රූපේහි පටන් මිනිසයාගේ වැඩිමේ පිළිවෙල තථාගතයන් වහන්සේ විසින් යක්ඛ සංයුත්තේහි මෙසේ වදාරා තිබේ. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසී පේසී නිබ්බත්තතේ ගනෝ ගනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පිච පළමු කොට මාතෘ ගර්භයේ කල රූපය හටගන්නේය ඒ කලර රූපයෙන් අබ්බදය එනම් පෙන පිඩ හටගන්නේය. අබ්බුදයෙන් පේශිය හටගන්නේය. පේශියෙන් ඝණය හටගන්නේය. ඝණයෙන් අතු පහක්ද කෙස් ලොම් නියද හටගන්නේය යනු එහි තේරුමයි. තිල තේ ලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්නං පටිභාගං කලන්ති පෞච්චති තල තෙල් බිඳුවක් යම් බඳුද පිරිසිදු ගිතෙල් බිඳුවක් යම් බඳුද එබඳු බහැය හා සටහන ඇති දෙයකට කලලේ යයි කියනු ලැබේය යනුෙහි තේරුමයි එයින් කලල රූපයාගේ පැහැය හා ආකාරය දක්වන ලදී තෙල් බිඳක් වැනි වූ ඒ කලල රූපය ප්‍රමාණයෙන් ඊතා කුඩාය. එහි ප්‍රමාණය සංයුක්ත අටුවාවෙහි තීහි ಜಾති උන්හාසුහි කතසුත්තග්ගේ සම්ඨිත තෙල බින්දු පමාණං යනුවෙන් හිමාලයේහි වසන ඊතා සිහින් ලොම් ඇති ಜಾති උන්නා නම් වූ එළුවන්ගේ ලොම් තුනකින් කළ හුයෙන් අගට එන තෙල් බිඳුව පමණක් යයි දක්වා තිබේ. සත්තාහං කලලං හෝති පරිපක්ඛං සමෝහකං විවට්ඨමානං තබ්බාවං අබ්බුදං නාම ජායති කලලේ සතියක් පවතී එය මෝරා සමෝහ ආකාර වී කලලාකාරය අත්හැර අබ්බුද නම් දෙය වන්නේය යනුෙහි තේරුමයි. සත්තාහං අබ්බුදං හෝති පරිපක්ඛං සමූහකං විවට්ඨමානං තබ්බාවං පේසිනාමච ජායති සතියක් අබ්බුද ය පවති එය මෝරා සමූහ ආකාර වූයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශිනම් දෙය වන්නේය යනුෙහි තේරුමයි. සත්තාහං පේසි භවති පරිපක්ඛං සමෝහකං විවට්ඨමානං තබ්බාවං ගනෝති නාම ජායති පේශිය සතියක් පවති එය මෝරා සමෝහාකාර වූයේ ඒ ස්වභාවය හරින්නේ ඝන නම් දෙය වන්නේය යනුෙහි තේරුමයි. යතා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං ඒවං ඝනස්ස సంఠානං නිබ්බත්තං කම්මපච්චයා යම්සේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවේද කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහනද එසේය යනුවෙහි තේරුමයි. හතරවන සතියෙහි හටගන්නා වූ කුකුළු බිත්තරයක් වැනි වූ ඝණය මේරීමට පැමිණි කලෙහි පස්වන සතියෙහි ඒ ඝණයෙහි හිස හටගන්නා තැන එක් බුබුලක්ද අත් හටගන්නා දෙතන බුබුලු දෙකක්ද පා හටගන්නා දෙතන බුබුලු දෙකක්දයි බුබුලු පහක් පහළ වෙයි. ඒ බුබුලු ක්‍රමයෙන් වැඩි ඇස් කන් ආදිය හා කෙස් ලොම් නියද පහළ වෙයි. මෙසේ අතීත කර්ම හේතුවෙන් මෞකුස උපන්නා වූ සත්වයාගේ సంతානෙහි ප්‍රතිසන්දි චිත්තය නිරුද්ධ වන්නට මත්තෙන්ම ඍතුජ රූපයෝ පහළ වෙති. ප්‍රතිසන්දි චිත්තයට අනතුරුව උපදිනා දෙවන සිත ඉපදීමේ පටන් චිත්තජ රූපයෝ පහළ වෙති. ආහාරජ රූපයන් පහළවන අවස්ථාව නියම වශයෙන් දක්වා නැත. මෞකුස වෙසෙන දරුවා ආහාර අනුභවයක් නොකරන්නේය. ඔහු යැපෙන්නේද මව අනුභව කරන ආහාරයෙනි. එබැවින් යක්ඛ සංයුක්තේහි යං තස්ස බුඤ්ජතේ මාතා අන්නං පානං ච භෝජනං තේනසෝ තත්ථ යාපේති මාතු කුච්චි ගතෝ නරෝ යනු වදාරණ ලදී ඒ දරුවාගේ මව යම් ආහාර පාන භෝජනයක් වළඳාද මව් කුසයට පැමිණියා වූ සත්ව තෙමේ එයින් යැපේය යනු එහි තේරුමයි. කලල අවස්ථාවෙහි හෝ වේවා අබ්බුද ආදී අවස්ථාවකදී හෝ වේවා මව් වැළඳූ ආහාර ස්නේහය දරුවාගේ කයට පැමිණෙන්නේට පටන්ගත් තැන් සිට ඒ ශරීරයේහි ආහාරජ රූපයෝද උපදින්නාහුය කාම භවයේහි සම්පූර්ණයෙන් රූප පහළවීම ඇත්තා වූ සංසේදජ සත්වයන්ට ප්‍රතිසන්දි විඥානයේ සමග චක්ඛු දසකය සෝත දසකය ගාන දසකය ජීවහා දසකය කාය දසකය භාව දසකය වස්තු දසකය යන රූප කලාප හතක් විඥාණය නිසා පහළ වෙයි. ප්‍රතිසන්දියෙන් පසු චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ද ඒවාට එකතු වීමෙන් අනුක්‍රමයෙන් ඒ සත්වයාගේ ශරීරය සම්පූර්ණ වෙයි. කාම භවයේහි සම්පූර්ණේන රූප ලැබෙන ඕපපාතික සත්වයන්ට ප්‍රතිසන්දි චිත්තේ සමග චක්කු දසකය සෝත ජසකය ගාන දශකය, જીවහා දශකය, කාය දශකය, භාව දශකය, වස්තු දශකය යන දශක කලාප 7 15 වෙයි. ඉන්පසු ඍතුජ ආහාරජ කලාපයෝ එයට එක් වෙති. රූප ලෝකේහි බ්‍රහ්මයන්ට ගාන જીවහා කාය භාව දශක කලාපයෝ නොලැබෙති. ආහාරජ කලාපයෝද නොලැබෙති. විඥානයක් සර්වාකාරයෙන් නොලැබෙන අසඤ්ඤ භවෙහි රූපයම ප්‍රතිසන්දිය වෙයි. එහි ප්‍රථමයෙන් උපදින අවස්ථාවෙහි විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානය හේතු කොට ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වෙයි. පසුව ශබ්දයේ හැර ඉතිරි ඍතුජ කලාපයෝද එකතු වෙති. මෙසේ ඒ ඒ භවයන්හි පහළවන නාම රූපයන් විඥාණය පහළ නොවි නම් පහළ නොවන බැවින් විඥාණය නිසා නාම රූපය පහළ වේ යයි කියනු ලැබේ.